අද මැදින් පෝය දවසේ ඔයාලට කියලා දෙන්න කල්පනා කරා අංගුත්තර නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ පංචක නිපාතයේ තියෙනවා පාන කියලා සූත්‍රයක්. මොකද්ද? තාන තාන කියලා කියන්නේ කරන්න ඕන දේ වගේ අදහසක් මොකද ටාන කියන්නේ සිහි කළ යුතු දේ වගේ අදහසක් සවැත් නුවරදී තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පංචමේ භික්කවේ ඨානානි අබින්නම් පච්චවෙක්කිතබ්බානි ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අබින්නම් පච්ච පංචමානි භික්කවේ තානානි අබින්නම් පච්ච වෙක්කිතබ්බා මේ නිතර නිතර නෝනින් මෙනෙහි කරන්න ඕනේ කරුණු පහක් තියෙනවා කියලා. සිහි කරන්න ඕනේ නිතර නිතර සිහි කරන්න ඕනේ කාරණා කීයක්ද? පහක් තියෙනවා. ඒක ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඒ කවුරුත් නිතර නිතර සිහි කරන්න ඕනේ මොනවද පහ ජරා ධම්මෝහි ජරං අනතීතෝති අබින්නා පච්ච වෙක්කිතබ්බා ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා මම වයසට යන කෙනෙක් ජරාවටපත් වෙන කෙනෙක් ජරා ජීර්ණ වන ස්වභාවය ඇති කෙනෙක් ජරා ජීර්ණ වීම <clears throat> ඉක්මවල නැහැ. ඒකෙන් නිදහස් වෙලා නැහැ කියලා ස්ත්‍රියක් විසින් වේවා පුරුෂයෙක් විසින් වේවා ගිහියෙක් විසින් වේවා පැවිද්දෙක් විසින් වේවා නිතර නිතර මෙනෙහි කළ යුතුයි සිහි කළ යුතුයි. දැන් පළවෙනි කාරණේ ඊළඟ එක තමයි ව්‍යාධි ධම්මෝහි ව්‍යාධින් අනතීතෝහි පච්ච අබින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යා වා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා මේ ව්‍යාධි ධම්ම කියන්නේ රෝගී වන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ඒ රෝගී වන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා ඒකෙන් නිදහස් වෙලා නැහැ කියලා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර සිහි කළ යුතුය. කාරණා කීයද? දෙකයි. කාරණා කීයක් සිහි කරන්න ඕනි කොහොමද? පහ. පහක් නේ. තුන්වෙනි එක තමයි මරණ ධම්මෝහි මරණං අනතීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා මම මරණයට පත්වෙන ස්වභාවයෙන් ඇති කෙනෙක් මරණය ඉක්මවලා ගිහිල්ලා නෑ මරණයෙන් නිදහස් වෙලා නෑ කියලා යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර සිහි කරන්න ඕනේ. ඊළඟ එක තමයි සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං නිත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ප්‍රියමනාප සියලුම දේවල් වලින් වෙන්වීම වෙන්වන්න සිද්ධ වෙනවා කියන එක යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගීයෙක් වේවා තරිද්දෙක් වේවා නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න ඕනේ සිහි කරන්න ඕනේ. හරිද? ඊළඟට ඊළඟ කාරණය තමයි කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति අබින්නම් පච්චවෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ට එනවා පබ්බජිත එනවා. යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර හිතන්න ඕන ඊළඟ කාරණය මොකද්ද? කර්මය ක්‍රියාව තමයි මම තමන්ගේ දේ කරගෙන තියෙන්නේ. කම්මස්ස කෝම් කම්ම දායාදෝ තමන්ගේ දායාදේ කරගෙන තියෙන්නේ. හ්ම් ඊළඟට කම්ම යෝනි උප්පත්ති ස්ථානය කරගෙන තියෙන්නේ. කම්ම බන්දු ඥාතියා කරගෙන තියෙන්නේ. කම්ම පටිසරණෝ පිරිසරණ කරගෙන තියෙන්නේ මොකද්ද? ක්‍රියාව ක්‍රියාව කියලා කියන්නේ එතන කර්මය. ඉතින් යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි යම් යහපත් දෙයක් වේවා අයහපත් දෙයක් වේවා යමක් කරන්නේ නම් තස්ස දායාදෝ භවිස්සාමේති. ඒකේ විපාකේ මම දායාද කරගෙන ඉන්නේ කියලා නිතර නිතර සිහි කරන්න ඕනේ කියලා දේශනා කරා. මොනවාද ඒ කරුණ පහ දෙකක්වත් ඇවුන්නේ වයසට යන කෙනෙක් වයසට යන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ඒක ඉක්මෝලා ගිහිල්ලා මෑන් කියලා සිහි කරන්න ඕනේ නිතර නිතර කවුද හ්ම් යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා විද්‍යාව පැවිද්දෙක් වේවා නේද ඊළඟ කාරණය මොකද්ද රෝගී වන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් මොකද ඒකෙන් මේ ඒක ඉක්මවලා ගියපු රෝගී වන ස්වභාවය ඉක්මවලා ගියපු රෝගී වන ස්වභාවය දහස් වෙච්ච කෙනෙක් නෙමෙයි කියලා නිතර නිතර සිහි කරන්න කියලා. ඊළඟට කාරණේ මොකද්ද? මරණයට පත්වන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒකත් ඉක්මවලා ගිහිල්ලා නෑ කියලා නිතර නිතර කරන්න ඕන. එතකොට මේ වයසට යන ඒවා, ලෙඩ වෙන ඒවා, මරණය සාමාන්‍යයෙන් කියනවා මේවා හිතන්න එපා කියලා අද කාලේ. ඇයි ඈ? ඒවා මොනවද? නෙගටිව්. ඔව්. ධනාත්මක නැහැ කියනවා. ඒවා හරි ඍණාත්මක අදහස් කියනවා. ඒ කියලා දැන් අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා ධනාත්මක චින්තනය කියලා එකක් ලෝකයට. හැබැයි මේක තමයි නියම ධනාත්මක චින්තනය. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඇයි දැන් මේ වයසට මේ දැන් කරුණු තුනයි මම කිව්වේ තව දෙකක් තියෙනවා. ඊළඟ එක මොකද්ද මේ ප්‍රියමනාප සියලු දේවල් අතහැරලා දාන්න වෙනවා දවසක වෙන් වෙලා යනවා. ඊළඟට කර්මය තමයි දායාද කරගෙන ඉන්නේ. කර්මය තමන්ගේ දේ කරගෙන දායාද කරගෙන ඥාතියා කරගෙන උප්පත්ති ස්ථානය කරගෙන පිළිසරණ කරගෙන ඉන්නේ. තින් කරන්නා වූ යහපත් හෝ අයහපත් හෝ යම් ක්‍රියාවක් ඇද්ද ඒක මට දායාද හැටි විපාක හැටියට ලැබෙනවා කියලා සිහි කරනවා. එතකොට මේ කාරණා ටික මේ ලෝකේ තියෙන මොනියම් හෝ ක්‍රමයක් පාවිච්චි කරලා අපිට පුළුවන් ද මේවෙන් බේරෙන්න? පුළුවන් ද? වයසට යන එකෙන්, ලෙඩ වෙන එකෙන්, මැරෙන එකෙන් මම බේරෙන්න පුළුවන්ද? එහෙනම් මේක අපිට මේක අපිට ඒකාන්තයෙන්ම උරුම දුකක්. අනාගතේ අපිට උරුම දුකක්. අනාගතේ කොට දැනුත් ඒක වෙනවා. ඒක කොච්චර වේගෙන් එනවද කියනනම් කොච්චර වේගෙන් වයසට යනවද කියනනම් අපි පේන්නෙත් නෑ මේ වේගෙ. අපි වයසට යන වේගේ පේන්නෙත් නෑ අපිට පියවියට එතකොට අනාගතයේ Tamanට උරුම දුකට කම්පා වෙන එකද ඊට කම්පා නොවේ ඉන්න පුළුවන් එකද ධනාත්මක චින්තනය. Mm-hmm. ගැලවෙන්න බෑන මේකින් මේක තමන්ට කවදාරි මූුණ දෙන්න වෙනවා. එතකොට ඒකට හිත හදාගන්න එකද හොඳ නැත්තං ඒ වෙලාවට කම්පාවෙන එකද හොඳ හිත හදාගන්න එනම් මේක තමයි නියම ධනාත්මක චින්තනය මොකද මේ මේවා උණෙන් පස්සේ හිත හදාගන්න බෑ හරි අමාරුයි බැහැ ගොඩක් වෙලාවට එතකොට ඉපදීමට ප්‍රශංසා කරන ලෝකයක ඉපදීමට නින්දා කරේ බුදුරජාණන් වහන්සේ පමණයි හැමෝම ඉපදීමට ප්‍රශංසා කරා. මේක කාගේ හරි තෑග්ගක් කිව්වා. කාගේ හරි කැමැත්තට ලැබිච්ච දෙයක් කිව්වා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ එහෙම නෙමෙයි. ඉපදෙන්නේ හේතුවක් නිසා. ඒ හේතුව තියෙන තාක් ඉපදෙනවා. හේතුව නැති කරොත් ඉපදෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ජීවිතේ අනිවාර්යයෙන්ම අපිට මුහුණ දෙන්න වෙන මේ යථාර්ථයට නිකම් බොරුවට මේ ඇස්බැඳුම් එක එක දේවල් කරලා බොරුවෙන් වහලා තියෙනවට වඩා ඒ යථාර්ථය දකින්න එක සහ හිතන එක තමයි නියම ධනාත්මක චින්තනය. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා <clears throat> මෙන්න මේ කරුණු පහ නිතර නිතර නුවණින් විමසන්න ඕනේ, සිහි කරන්න ඕනේ. මොනවද? දැන් අරයලා කියන කියන්නේ එයාලා කියන එකත් හරි අපි ඒක වරද්දවලා කිව්වොත් මම ලෙඩෙක් ලෙඩෙක් කියලා හිතන්න එපා. එහෙම හිතන්න කියලා නෑ. ලෙඩ වෙන ස්වභාවයක්කින් යුක්තයි. ඒ වගේ හිතන්න කියන නිතර නිතර මම මේ ජරා ජීර්ණ වන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. මොනවත්කද්ද ජරා ජීර්ණ වෙනවා කියන්නේ වයසට යනවා කියන්නේ මොකද්ද? සමා කිරීම ශක්තිය නැවීම භාග්‍යතුන් වහන්සේ ඒක හරි ලස්සනට විස්තර කරලා තියෙනවා මතක නැද්ද ඔයාලට? Mm-hmm. කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ mm-hmm. මේ තත් වැටෙනවා කෙස් සුදු වෙනවා. හම රැලි වැටෙනවා. ඊළඟට ඉන්ද්‍රිය මෝරා යෑමක් වෙනවා. ඒ කියන්නේ ඇස පේන්නේ නැතු යනවා. නේදුන්නේ. කාලයක් ඇදි කන් ඇහෙන්නේ නැතුව යනවා. ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. දිවට රහ දැනෙන්නේ නැති කාලයක් එන්න පුළුවන්. කයට ස්පර්ශය දැනෙන්නේ නැති කාලයක් එන්න පුළුවන්. මේකට මොනවද කියන්නේ? ජරාවටපත් වෙනවා වයසට ගියා කියලා කියනවා ඒකට. එතකොට ඒක නිතර නිතර සිහිපත් කරන්න කිව්වා. කොහොමද සිහිපත් කරන්නේ? මමත් කවදා හරි වයසට යනවා. මේකෙන් තාම බේරිලා නෑ එකෙන් නිදහස් වෙලා නෑ කියලා සිහිපත් කරන්න කිව්වා. ඊළඟට හිතන්න කිව්වා ලෙඩෙක් කියලා නෙමෙයි රෝගී වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක ඉක්මවලා ගිහිල්ලත් නෑ කියලා. මොනවද රෝගී කියන්නේ ව්‍යාධි කියන්නේ මොනවද? මේක කියලා දුන්න ගිය වැඩසටහනේ. බැලුවේ නැහැ කවුරුත්. බැලුවද? බැලුවනම් දැන් උත්තර එන්න ඕන. මොකද්ද කියන්නේ? මුකුත් ඇහුන්නේ නැහැ මට. කය ආදීනව හයි කියවන්න ගිරිමානන්ද සූත්‍රයේ ආදීනව සංඥා ගැන කියවන්න. එතකොට තේරෙනවද මේ කයේ තියෙන ලෙඩ රෝග? බොහෝ ආදීනෝ සහිත බොහෝ දුක් සහිත කයක් භාගිතුන් දේශනා කරන මේකේ ඇස් රෝග හට ගන්නවා කන් රෝග හට ගන්න ඔය විදිහට විස්තර කරගෙන යනවා <coughs> ගිහිල්ලා කියනවා මේ වාතයේ කිපිලා ලෙඩ වෙනවා සෙම කිපිලා ලෙඩ වෙනවා පිත කිපිලා ලෙඩ වෙනවා ඍතු විපර්යාස නිසා ලෙඩ වෙනවා. උපක්‍රම වැරදියට කය පරිහරණය කිරීම නිසා ලෙඩ වෙනවා. කර්ම විපාක නිසා ලෙඩ වෙනවා. ඔය විදිහට මේ කියනවනේ වැසිකිලි ගැසිකිලි යෑමත් රෝගයක් කියලා. ඒකට ඒක නිතර නිතර සිහි කරන්න කියලා. මොකද්ද? රෝගී වෙන ස්වභාවයෙන් යුක්තයි මම. ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඒකෙන් නිදහස් වෙලා නෑ. කියලා නිතර නිතර සිහි කරන්න කියලා. ඊළඟ එක තමයි මම මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. මම මරණය ඉක්මවලා ගිහිල්ලත් නෑ කියලා නිතර නිතර සිහි කරන්න කියලා. මොකද්ද මරණය කියන්නේ? හ්ම් බුදුරජාණන්සේක විස්තර කරනවා චුති චවනතා බෙහෙදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියාය කන්දානම් ભેදෝ විදිහට ලස්සනට විස්තර කරනවා චුත වීමක් චුත වෙන ස්වභාවයක් ඇද්ද මේ ස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද කලුරිය කිරීමක් ඇද්ද අතුරු දහන් වීමක් ඇද්ද ඒක මොකද්ද මරණය එතකොට මේ මේක ටිකක් පැටලවිලා තියෙනවා සමහරුන්ට ඉන්දියාවේ හිටිය දාර්ශනිකයෙක්. දාර්ශනිකයෝ දන්නව නේද? ක්‍රිෂ්ණමූර්ති කියලා. අහලා තියෙනවද? එයා යම් මතයක් ඉදිරිපත් කරා මේ අපි හැමතිස්සෙම ඉපදෙනවා මැරෙනවා කියලා. ක්ෂණික උපත් සහ ක්ෂණික මරණ. හුස්ම ගද්දී අපි උපදිනවා හුස්ම හෙලද්දී මැරෙනවා කියලා. ඉතින් ඕක බෞද්ධයත් පිළිගත්ත සමහරු. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එක්ක ඒක ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මැරෙන්න නම් කරුණු තුනක් ශරීරයෙන් පිට වෙන්න ඕනේ. චුත වෙන්න ඕනේ කරුණු තුනක්. මොනවාද? ආයස්මංච විඥාන ආයිෂත් උණුසුමත් විඥානයත් කියන තුන පිට වෙන්න ඕන. අන්න එතකොට දරකඩක් වගේ තමයි මේ ශරීරය. එතකොට අපි ක්‍රිෂ්ණමූර්ති කියන එකද අහන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු එකද? එහෙනම් මරණය කියන්නේ මොකද්ද? මේ හුස්ම ගන්නකොට ඉපදෙන එකක්වත් හුස්ම හෙලද්දී මැරෙන එකක්වත් නෙමෙයි. තේරුණාද? එතකොට නිතර නිතර ඒකත් සිහි කරනවා. ඊළඟට ප්‍රියමනාපෝ සියලුම දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. වෙනස් වීමකට භාජනය වෙන්න වෙනවා කියන එක නිතර නිතර සිහි කරන්න කිව්වා. එතකොට මේවා දැන් මේ Taman ජීවත් වෙන වටපිටාව තුළිනුත් Tamanට මේවා භාවනා නිමිති හැටියට මේවා සිහි කරන්න පුළුවන් හැටියට ගන්න පුළුවන්. වයසට ගිය කෙනෙක් දැක්කොත් හිතන්න තියෙන්නේ මටත් මෙච්චරයි. ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කොත් හිතන්න තියෙන්නේ මටත් මෙච්චර. නැත්නම් මරණ අය ගැන ආරංචි වෙනවා මොකද හිතන්න තියෙන්නේ. මාත් එක්ක ඉක්මවල ගිහිල්ලා මටත් කවදා හරි මේකට මුහුණ දෙන්න වෙනවා. එතකොට අපිට අහන්න දකින්න ලැබෙනවා මේ කොක්ක දාලා නේද? ප්‍රේමනාප මේ දේවල් වලින් වෙන් වෙන්න වීම නිසා මිනිස්සු මේක දරා ගන්න බැරුව හඬා වැළපෙන අවස්ථා අපි දැකලා තියෙනවද නැද්ද? එතකොට හිතන්න තියෙන්නේ මොකද්ද? මටත් මේක වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි වෙනවා. මේ ප්‍රියමනාප සියලුම දේ වලින් වෙන් වෙන්න වෙනවා. ඒ වෙන් වෙන වෙලාවේදී ඒකත් එක්ක කරන ගනුදෙනුවේදී හිත හදාගන්න තමයි ධර්මයේ තියෙන්නේ. වෙන් වෙන එක වළක්වන්න බෑ. තේරුණාද? හැබැයි ඒ අවස්ථාවේදී විදේශභාවයේ හදාගන්න අපිට පුළුවන් ධර්මය තුළ. තේරුණාද? අර ලස්සන මේ සෙබීමක් තියෙනවා මේ තේරී වාතාවල උබ්බරියේ මේ අරහත් තෙරණියගේ නම මේ රජ බිසවක් තින් මේ තමන්ගේ දරුවා නැති වෙනවා මැරෙනවා පස්සේ මෙයාට මේක දරාගන්න බෑ මෙයා මොකද කරන්නේ හැමතිස්සෙම සොහොන ගාවට ගිහිල්ලා මේ අනේ මගේ දරුවා කිය කියා ශෝක කරනවා ඒතර මේ මෙයා කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ දවසක් අහනවා ඇවිල්ලා ඇයි මේ සොහොනේ මොකද කරන්නේ මේ ශෝකයෙන් කියලා. එතකොට කියන අනේ මේ මගේ දරුවා මේ මැරිලා මැරුණා මේ සොහොනට තමයි ගෙනාවේ. ඒතර භාග්‍යතුන් වහන්සේ අනු කොයි දරුවද කියලා. ඇයි ඒ? සංසාරේ අපිට කොච්චර දරුවෝ මැරලත් දන්නේ ඒ වගේ මේ සෝනේ කොච්චර දරුවෝ මල වල දාලත් දන්නේ අතහැරලා දාලත් දන්නේ මේ සහනු කොයි දරුවද කියලා සීයේ පැද්දෙනවා බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා නොබෝ කලකින්ම අරහත්වයට පත් වෙනවා. දැන් අද කාලෙත් කොච්චරවත් ඇති ඔය වගේ තමන්ගේ දරුවෝ නැති දරුවෝ මිය ගිය ශෝකයෙන් හඬන අය. ඒවා කල්පනා කර කර ඉන්න අය. නමුත් ඉතින් අද ඒ අයට ඒ වාසනාව නැහැ. ඇයි ඒ? හිතන්න පුළුවන් හැකියාව නෑ අද. හිතන්න පුළුවන් හැකියාවක් නෑ. හිතන්න නිවැරදි දෙයක් හම්බෙන්නෙත් නෑ. දැන් අපිට ලෙඩක් හැදුනොත් එහෙම අපිට බොහෝ විට කියන්නේ මොකද්ද? අපි මරණාසන්න ලෙඩක් කියලා. අපිට ගොඩක් වෙලාවට අඟවන්නේ නෑනේ ඒක. නෑ නෑ මොකුත් නෑ. ඔයා ඉතින් පින් කරපු කෙනෙන්නේ මොනවා හරි කියනවා නේද? බය වෙන්න දෙයක් නැහැ. එහෙම කියන අයද වැඩි නැත්නම් ඔයාට මේ ලෙඩේ තියෙන්නේ දැන් මෙහෙමයි කියලා කියන අයද වැඩි? මට ඔය ගොඩක් වෙලාට එහෙම වෙලා තියෙනවා දැන් සමහර අය ඇවිල්ලා කියනවා මේ අහවලාට මෙන්න මේ අසනීපේ තියෙනවා අපිට මේක මේ කියා කියාගන්න විදියන්නේ හාමුදුරුවනේ මේ එක්ක කියනවා මෙහෙම පිරිත් ටිකක් කියන්නේ එක්කන් එන්නම් කියනවා නැත්තම් පිරිත් ටිකක් කියන්න වඩින්න පුළුවන් ද කියලා මං අහන ඉතින් මොකද වෙලා තියෙන්නේ ඊට පස්සේ <laughs> ලෙඩේ කියනවා කියලා කියනවා හැබැයි යාට නම් අඟවන්න එපා කියනවා එච්චරටම මේ ඇත්තට බයයි මිනිස්සු. එතකොට හිතන්න පුළුවන් හැකියාවක් නෑ අද. හරිද ඇහෙන්නෙත් නෑ. හරියට ඇහෙනවා අඩුයි. ඒ වෙනුවට කොහොම හරි ඒක එහෙම මෙහෙන් වහලා දාලා මේව කරන්න තමයි බලන්නේ. දැන් කිසා ගෝතමී බලන්න කිසා ගෝතමීගේ කතාව තමන්ගේ දරුවා මළු ශෝකයෙන් උමතු වුණානේ ඊට පස්සේ දැන් දරුවා අරගෙන යන යන හැම තැනම මොකද කියන්නේ? ඔය මැරිලා. නමුත් මේ දරුවා කෙරෙහි තියෙන මේ ආදරේ නිසා මෙයාට මේක තේරෙන්නේ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට ඔන්න කෙනෙක් කිව්වා යන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ගිය ගමන් දරුවා මැරලා කියලා කිව්වේ නැහැ. මොකද කිව්වේ? හොඳ කරලා දෙන්න නම් පුළුවන් කිව්වා. ඔන්න මෙයාට විශ්වාසයක් ඇති වුණා. කිව්වා එහෙනම් ගිහිල්ලා අබ ටිකක් ඉල්ලන් ඉන්න පුළුවන්ද කියලා. හැබැයි කවුරුවත් මැරිච්ච නැති ගයක් වෙන්න ඕනේ කිව්වා. ඉතින් දැන් වෙදත් හම්බුණා ප්‍රතිකාරයක් දැන් තියෙනවා. මොකද කරේ දරුවා ආයේ කරේ තියාගත්ත දැන් දුවනවා නගරේ ගයක් ගයක් පාසා. ගිහිල්ලා අහනවා අනේ මේ මගේ දරුවට බෙහෙතකට අබ තියනවාද? ඊට පස්සේ කියනවා තියනවා කියලා. අරන් එද්දී අහනවා මේ මේ ගෙදර කවුරු හරි මැරලා තියෙනවද කියලා. එතකොට කියනවා අපේ අහවලා මැරුණා. අපේ අහවලා මැරුණා. ඔය විදිහට හැම තැනටම යද්දි දැන් අහන්න හම්බෙන්නේ මොකද්ද? මරුණා මරුණා මරුණා කියන එක අහන්න හම්බෙන්නේ. එතකොට තේරුණා මේක මගේ දරුවට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. මේක මටත් උරුම දෙයක්. උපන්නා වූ හැම කෙනාටම උරුමයි කියලා දරුවව ගිහිල්ලා සොහොනේ දාලා ආව භාග්‍යතුන් වහන්සේ ගාට. ඇවිල්ලා පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණා. ඒතර මේ සංසාරේ අපිට ඔය වගේ දේවල් කොච්චර වෙලා ඇද්ද? තමාට අපේ දරුවෝ මර ශෝකයෙන් අපිත් මැරලා යන්නේ. නමුත් අපි තාමත් සංසාරේ නේද? තව ඉස්සරහට අපිට කොච්චර ඕවා වේද කියලා කියන්න පුළුවන්ද? අපි දන්නේ ඉතින් ඒ නිසා මේ මේවා සිහි කරන්න ඕනේ කියන්නේ ඒකයි. ඇයි ඒ? දැන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ ඉපදීම දුකක්. තව මොනවද? හ්ම්? වයසට යෑම දුකක්. තව ව්‍යාධිය දුකක්. තව මරණය දුකක්. තව සෝක අප්‍රියන්හා එක්වීම ප්‍රියන්ගෙන් ඉන්නීම ඊළඟට කැමති වන්නා වූ දේ නොලැබීම දුකක්. දුක අකුලවල කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියලා කියලා. උට ඉපදීම දුකක් කිව්වා. උට අපිට මේවා අහන්න දකින්න ලැබෙනවද නැද්ද? අපි ඒ වෙලාවට ඒක දුකක් කියලා සිහි කරගත්තේ නැතොත් මොකද වෙන්නේ? මේක අපිට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. වයසට යන එක දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒක දැන් අපි අහලා තියනවා දන්නවා. හැබැයි අපි සිහි කරගන්න දක්ෂ වුණොත් ඒකත් අපිට ගානන්නේ අර හැමදේම දැකලා දැකලා සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඊළඟට <clears throat> ලෙඩ වෙන එක දුකයි රෝගී වෙන එක දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. එකක් සිහි කරන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? සාමාන්‍ය දෙයක්. දැන් ඔය සාමාන්‍යයෙන් බලන්නකෝ ඔය මේ ස්පිරිතාල වල වැඩ කරන අය ඒක එච්චර ගාණක් නැහැ නේ. දැන් අපිට ටිකක් මෙවුණත් ඒ අයට ගාණක් නැහැ අයියේ. විතර දැකලා දැකලා දැකලා අපි මේ සාමාන්‍යයෙන් ලොකු තුවාල එකක් වුණාම අපි යනවා ගියාම යාළුවා කියනවා අයියෝ ඔය මොකද්ද ඕක චූටි එකක් නෙවෙයි කියනවා. එතකොට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා ඒක. උඩපුඩි වෙනවා, මේ ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඕවා සාමාන්‍ය දේවල් නේ කියනවා. ඒ වගේ මිනිස්සු මැරෙනවා, අහන්න දකින්න ලැබෙනවා. අපි අහලා තියෙනවා ඒක දුකක් කියලා. නමුත් අපි සිහි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකත් සාමාන්‍ය එකක් බවට පත්වෙනවා. එතකොට මේ සාමාන්‍ය දෙයක් බවට පත්වන්නේ මොකද්ද? අවබෝධ කරන්න තියෙන දෙයක්. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන්න තියෙන දෙයක්. එතකොට ඒක අපි සිහි කරන්නේ නැති වුනහම මොකද වෙන්නේ? සාමාන්‍ය දෙයක් බවට අපිට පත් වෙනවා. ඊටසේ කියනවා ඉතින් ඔය කර්මය තමයි ඉතින් මිනිස්සු ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. ඔහොම තමයි අපි මොනව කරන්නද කියලා මේ කියලා ලැජ්ජ නැතුව බුද්ධං සරණං ගච්ඡාමි කියලාත් කියනවා. තේරුණාද? ඉතින් දැන් මේ ඨාන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මෙන්න මේ කරුණු පහ ගිහියෙක් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර සිහි කරන්න ඕන. මොකද්ද වයසට යනවා, ළඩ වෙනවා, මැරෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා, කර්මයේ දායාද කරගෙන තියෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි මේ කවර හේතුවක් නිසාවෙන්ද මේ ජරා ජීර්ණ වන ස්වභාවයෙන් යුක්තයි කියලා සිහි කරන්න කියලා කියන්නේ. මේ මම මේ වයසට යන කෙනෙක් ඒකෙන් බේරිච්ච ඒක ඉක්මවල නොගිය කෙනෙක් කියලා යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙකු වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර නෝනින් මෙනෙහි කර යුත්තේ කවර හේතුවක් නිසාද කියලා භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. කියනවා මහණෙනි යම් මත්වීමකින් මත්වෙන සත්වයෝ කයින් දුෂ්චරිතේ හැසිරෙද්ද වචනයෙන් දුෂ්චරිතේ හැසිරෙද්ද මනසින් දුෂ්චරිතේ හැසිරෙද්ද එබඳ වූ යෞවනය පිළිබඳව යෞවන මදයක් සත්වයන් හට ඇත්තේ එතකොට මේ සිතින් කයින් වචනයෙන් දුෂ්චරිතය දෙන්නක හේතුවක් තමයි මොකද්ද? යවවන මදයෙන් යවවන මදේ කියන්නේ මොකද්ද? හ්ම් කන්ද යවවන මදේ කියන්නේ කරුණකම පිළිබඳව තියෙනවා බලන්න මේ වචන භාග්‍යතුන් වහන්සේගේ මේ මදයක් මත් වෙනවා කියනවා. මත් වුණාම මොකද වෙන්නේ? සිහිය නැන්නේ. තරුණ කමින් මත් වෙනවා යවවන මදේ. එතකොට ඒ නිසා සිතින් කයින් වචනෙන් දුෂ්චරිතය යෙදෙනවා. හැබැයි යමෙක් නම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා සිහි කරනවා නම් නිතර නිතර මේ මම වයසට යන කෙනෙක් ඒක ඉක්මවල ගිහිලා නැහැ කියලා අන්නර යවවනම දෙයක් තියෙනවා නම් ඒක එක්ක සාමුලින්ම නැති වෙලා යනවා නැත්තම් තුනී වෙලා යනවා ආන්නේ අර්ථයෙන් තමයි මේ වයසට යන කෙනෙක් නේ කියලා නිතර නිතර සිහි කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නා. නිදිමත වෙනවා නම් හිත ගන්න. මේ දවස්වල ටිකක් කාලගුණෙත් එකක් තියෙනවා. එතකොට මේ වයසට යන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ඒකෙන් ඒක ඉක්මවලා ගියේ නෑ කියලා නිතර නිතර නෝනින් මෙනෙහි කරන්න කියලා කිව්වේ ඇයි? යවවන මදයක් තියෙනවා නම් ඒක දුරු වෙන්න. ඒ මොකද ඒ යවවන මදේ දුරු කරගන්න ඕනේ යෞවන මදයෙන් මත් වෙලා කාය දුස්චරිතයේ යෙදෙනවා වචී දුස්චරිතයේ යෙදෙනවා මනෝ දුස්චරිතයේ යෙදෙනවා කාය දුස්චරිතය කියන්නේ මොනවද? ප්‍රාණඝාතය, සොරකම, දර්ධිකාම සේවනය. වචී දුස්චරිතය කියන්නේ බොරුව, කේලම, හිස් වචන පරුස වචන ඊළඟට මානසික දුස්චරිතය කියන්නේ ඔව් අනුන්ගේ දේට ආස කරනවා තරහ ගන්නවා මිත්‍යා දෘෂ්ටි. ඒකට මේවා කරන්න ඕන හේතුව මොකද්ද? යවවන මදයෙන් මත් වෙනවා. එතකොට මේ වයසට යනවා වයසට යන ස්වභාවයෙන් යුක්තයි කියලා නිතර නිතර සිහි කරනකොට අන්නේ යවවන මදේට හොඳට පහර වැදිලා ඒක එක්ක නැත්තටම නැති වෙලා යනවා නැත්තම් තුනී වෙලා යනවා. එහෙනම් වයසට ගියා කියලා යවවන මදේ නැති වෙනවද? නැති වෙනවද? ඈ? නෑ. මේ විදිහට නුවණින් සීකරොත් පමණයි යවවන මදේ නැති වෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් වයසට ගියාම යවවන මදේ නැති වෙනවා නම් ලෙඩ හැදුනාම ආරෝග්‍ය මදේ නැති වෙනවා නම් මරුණාම ජීවිත මදේ නැති වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ නේ. තේරුණාද? නුවණින් සීකර කරන්න ඕනේ. පුරුදු පුහුණු කරන්න ඕනේ. බහුල වශයෙන් පුරුදු පුහුණු කරන්න ඕනේ. මේවා නැති ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මම මේ රෝගී වන ස්වභාවයෙන් යුක්තයි. ඒව ඉක්මවල නැහැ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වේ මොකක් නිසාද කියලා භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. මහණෙනි යම් මත්වීමකින් මත්වන සත්වයෝ කයෙන් දුෂ්චරිතයේ හැසිරෙද්ද වචනයෙන් දුෂ්චරිතයේ හැසිරෙද්ද මනසින් දුෂ්චරිතයේ හැසිරෙද්ද එබඳු වූ ආරෝග්‍ය පිළිබඳව ආරෝග්‍ය මදයක් සත්වයන් හට ඇත්තේ මොකද ආරෝග්‍ය මදය කියන්නේ යම්කිසි නිරෝගී බවක් තියෙනවා නම් ඒකෙන් මත් වෙනවා. මේ සමහරු කියන්නේ මේ අපි නම් මේ ඔව් එහෙම බයිනල් රෝගයක් නෑ අපිට. පැනඩෝල් පෙත්තක්වත් බීලා නෑ. මම නම් එයාගෙන් අහන්නේ එක ප්‍රශ්නයක්. මොකද්ද? වැසිකිලි කැසිකිලි කරනවද කියලා. <laughs> ඒකත් රෝගයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතක් හරි මොහොත්තම් මොහොතක් හරි මේ කය නිරෝගිමත් බවක් ගැන කෙනෙක් හිතනවා නම් ඒක යාගේ මෝඩකම කියනවා. නම් මේ ඇහි පිල්ලමක් ගන්න වෙලාවක්වත් මේක නිරෝගිමත් බවක් අපිට වර්ණනා කරන්න බෑ. ඉතින් දැන් ඔන්න අසනීප වෙලා ලෙඩ වෙලා කියම් තියෙන ලෙඩ ටික ඔක්කොම හැදුණා කියලා කෙනෙකුට එහෙම වුණා කියලා යාගේ ආරෝග්‍ය මදේ නැති වෙනවද ලෙඩ වුණාම නෙමෙයි ආරෝග්‍ය මදේ නැති වෙන්නේ නෝනින් සිහි කරන්න ඕනේ නැත්නම් ලෝකේ තියෙන ලෙඩ ඔක්කොම හැදුනත් වැඩක් නැහැ. නෝනින් සීකරේ නැතොත් එයා බලන්නේ මොකක්ද ඒ වෙලාවට? හ්ම්? එක්කෝ එයා අතීතය අල්ලනවා එක්කෝ අනාගතය අල්ලනවා නැත්තම් නිරෝගීව ඉන්න කායවල වලට ඇලෙන්න පුළුවන් ඒවත් එක්ක ගැටෙන්න පුළුවන් තමන්ගේ කාය එක්ක ගැටෙන්න පුළුවන් ඇයි මට මෙහෙම වුනේ කියලා හිතන්න පුළුවන් ඒ ඇරෙන්න යාට දෙයක් ලැබෙන්නේ නෑ ශෝක කරන්න හඳන්න වැළපෙන්න විතරයි තියෙන්නේ මම සූත්‍රයක කාරණයක් කිව්වොත් සූත්‍රය මතක් වේද ඔයාලට හරි ස්වාමීන් වහන්සේ වෙනවා කියනවා සෝ එහෙම වුණාම සෝ කියනම තිහුල දැනගත්තා කියලා. ශෝක සල්ලහරණ සූත්‍රය. එතකොට මේ රෝගී වන ස්වභාවයෙන් යුක්තයි ඒක ඉක්මවල නැහැ කියලා සීකරනකොට සීකරනකොට යම් ආරෝග්‍ය මදයක් තිබ්බනම් එක්කෝ ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා නැත්නම් තුනී වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අන්න ඒ නිසායි අපි සිහි කරන්න ඕනේ මම රෝගී වන ස්වභාවයෙන් යුක්තයි. ඒකෙක් මොල නැහැ කියලා. දැන් බලන්න ආනිස් කරන්න ඕන දේත් කියනවා ඒකේ ලැබෙන ආනිසංසෙත් ප්‍රතිඵලයත් කියලා දෙනවා. මෙහෙම නෑ වෙන කොහෙවත්. වාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇරෙන්න. අනිත් තැන්වල කියන්නේ මොකද්ද? අනිත් දේවල් වල. ඒ ශාස්ත්‍රඥ වහන්සේ ගැන විශ්වාසය තියන් ඉන්න කියන ඒ ශාස්ත්‍රඥ වහන්සේ බලාගනී කියන ඔක්කොම. අපිට කරන්න කිසි දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ කොහොමද? තමාට පිහිට පිළිසරණ තමන් හදාගන්න. ධර්මයෙන් එක හදාගන්න. අත්තදීපා භික්කවේ විහර තත්ත සරණ අනු අනන්‍ය සරණ ධම්ම දීපා ධම්ම සරණ අනු අනන්‍ය සරණ ඊළඟට භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා <clears throat> මහණෙනි මේ යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ මරණයට පත්වන ස්වභාවයෙන් යුක්තයි මරණය ඉක්මවලා ගිහිලා නැහැ කියලා නිතර නිතර සිහිපත් කරන්න කියලා කිව්වේ මෙන්න මේ හේතුව නිසා කියනවා. මහණෙනි යම් මත්වීමකින් මත්වෙන සත්වයෝ කයින් දුස්චරිතයේ හැසිරෙද්ද. වචනයෙන් දුස්චරිතයේ හැසිරෙද්ද. මනසින් දුස්චරිතයේ හැසිරෙද්ද. එබඳ වූ ජීවිතය පිළිබඳව ජීවිත මදයක් සත්වයන් හට ඇත්තේය. මොකද්ද? ජීවිත මදයක්. මොකද්ද ජීවිත මදය කියන්නේ? හ්ම් ජීවිතය ගැන තියෙනවා මේ අනවශ්‍ය ආකාරයේ ආසාවක්. ජීවිතය ගැන තියෙනවා අනවශ්‍ය වූ බැඳීමක් ආසාවක්. එතකොට මේ ජීවිත මදය කියන්නේ කායික දුස්චරිතය, වචී දුස්චරිතය, මානසික දුස්චරිතය කියන ඒවා උපකාරී වෙන දේ. එතකොට නිතර නිතර සිහි කරනවා නම් මරණය මම මැරෙනවා කවදා හරි. මට මේක උරුම දෙයක්. උරුම කියන්නේ මේකෙන් මං නිදහස් වෙලා නැහැ. ඉක්මවලා ගිහිල්ලා නැහැ කියලා. සිහි කරනවා නම් මේ අර ජීවිත මදේ එක්ක සාමුලින්ම නැති වෙලා යනවා නැත්තම් තුනී වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. මරණය ගැන අපිට කොහොමද හිතන්න කියලා තියෙන්නේ. හ්ම් ඔයාලට මතකද අර මරණ චුති සූත්‍රවල කියලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ අහන්නේ මහන්නේ ඔබලා අප්‍රමාදීව වාසය කරනවද? එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා එයා කොහොමද අප්‍රමාදීව වාසය කරන්නේ? මේ ඔව් කවේලකට නේද? පින්ඩපාති ගිහිල්ලා එනකන්වත් ජීවිතේ තිබ්බොත් ඇති කියලා. ඔහොම ඔහොම කියලා අන්තිමටම ස්වාමීන් වහන්සේ නමක් කියනවා මොකද්ද? ඔව් හුස්ම ඉහළට අරන් පහළට දාන වෙලාවක්වත් හිතන්න බෑ. ඒක තමයි අනුමෝදන් වෙන සාත් සාදු කියලා. ඊළඟට අපිට මරණය ගැන හිතන්න කියලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. දැන් දවල්ට නම් හිතන්න කියනවා මේ රෑ මම බේරුණාට මරණයෙන් මේ දහවල් කාලේ මගේ පය පැටලිලා පැටලිලා මැරෙන්න පුළුවන්. ඊළඟට කන බොන දේවල් හිර වෙලා මැරෙන්න පුළුවන්. කාපු බීපු දෙයක් වසවිස වෙලා මැරෙන්න පුළුවන්. ස්වභාවික විපතකින් මැරෙන්න පුළුවන්. සතුරු උපද්‍රවයකින් මැරෙන්න පුළුවන්. මම නම් දැක්කේ නෑ මේ මට අර දැකපු කෙනෙක් කිව්වා ඔයාලා දැක්කද අර නවසීලන්තයේද කොහෙද වෙඩි තියලා මරණ එක? ඒ මනුස්සයා ඒක ලයිව් දීලා තියනවා ලෝකෙට. මට ඉඳගපු කෙනෙක්වා මුකුත් නෑනු වැදිච්ච ගමන් මිනිස්සු එහෙම වැටෙනවා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා අර වෙඩි වැදිලා මැරි මැරිලා නැතුව දඟල දඟල ඉන්න අයට ආයෙ වෙඩි තියනවා. එතකොට මේ මිනිස්සු දැන් හිතන්නේ නැද්ද කවදා හරි එහෙම මැරෙයි කියලා? කවදාවත් හිතලා තිබ්බ නැති දෙයක් නේ. සතුරු උපද්‍රවයකින් මැරෙන්න පුළුවන්. ස්වභාවික උපතකින් මැරෙන්න පුළුවන්. මේ ගොඩ නැගිලා කඩන් ගැටුනොත් දැන් මොකද වෙන්නේ? එහෙම නැත්නම් සතෙක් සර්පයෙක් නිසා මේ ජීවිතේ මරණයටපත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කයේ තියෙන මොකක් හරි ආබාධයක් රෝගාබාධයක් උත්සන්න වෙලා මැරෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අමනුෂ්‍යයෙක්ගේ අතින් උනත් මැරෙන්න පුළුවන්. කියලා සිහි කරන්න කියනවා මරණය ගැන. ඊට රාත්‍රී කාලයේදී ආ හිතනවා දවල් නම් මම මරණයෙන් බේරුණා. නමුත් මේ රාත්‍රියේදී පය පැටලලා වැටෙන්න පුළුවන්. මේ විදිහට එයා සිහි කරනවා. එකත් නොහැර පුරුදු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. එතකොට මේ ඨාන සූත්‍රයේදී කියනවා මේ මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි ඒක ඉක්මවල නැහැ කියලා යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර සිහි කරනවා නම් යම් කිසි ජීවිත මදයක් තියෙනවා නම් අන්නේ ජීවිත මදේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා එහෙම නැත්නම් තුනී වෙලා යනවා කියලා. එතකොට එයා සිතින් කයින් වචනයෙන් දුස්චරිතයේ දෙන්නේ නැහැ. එහෙනම් මේ ආරෝග්‍ය මදේ අපි තුල තියෙන තාක් මේ යෞවන මදේ අපි තුල තියෙන තාක් ජීවිත මදේ අපි තුල තියෙන තාක් සිතින් කයින් වචනයෙන් දුස්චරිතේ වෙන්න පුළුවන් අවස්ථා වැඩි තේරුණාද ඊළඟට භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා මේ ප්‍රියමනාප වූ සියලුම දේ වෙන්වෙන්න වෙනස් වීමකට පත්වන්නේ වෙන්වීමකට පත්වන්නේ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වේ මොකද මේ යම් රාගයකින් නැදී ගිය සත්වයෝ කයින් දුස්චරිතේ හැසිරෙද්ද වචනෙන් දුස්චරිතේ හැසිරෙද්ද මනසෙන් දුස්චරිතේ හැසිරෙද්ද එබඳ වූ ප්‍රිය එබඳ වූ ප්‍රිය වූ දේ කෙරෙහි චන්ද රාගයේ සත්වයන්ට ඇත්තේ මොකක්ද තියෙන්නේ Hmm? ප්‍රිය වූ දේ කෙරෙහි ඡන්ද රාගය තියනවලු. හ්ම්. Hmm? ඒ නිසා මොකද කරන්නේ? කයින් දුසිරිතේ හැසිරෙනවා. වචනයෙන් දුසිරිතේ හැසිරෙනවා. මනසින් දුසිරිතේ හැසිරෙනවා. හ්ම්. Hmm? හැබැයි ප්‍රියයන්ගෙන් වෙන්වීම පිළිබඳව නිතර නිතර මෙනෙහි කරන්නේ නම් ඒ ප්‍රිය වූ දේ කෙරෙහි තියෙන චන්දරාගය එක්ක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා නැත්නම් තුනී වෙලා යනවා ආන්නේ අර්ථයෙන් කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යම් ස්ත්‍රියකට වේවා යම් පුරුෂයෙකුට වේවා ගිහියෙකුට වේවා පැවිද්දෙකුට වේවා නිතර නිතර මේ මම ප්‍රියමනාප සියලුම දේ දෙයින් වෙන්වන්න සිද්ධ වෙන කෙනෙක්. ඒක ඉක්මවල ගිහිලා නැහැ කියලා නිතර නිතර සිහි කරන්න කියන්නේ. සම්පූර්ණයෙන්ම ඇයි දැන් බලන්නකො දස සංයෝජනවල අනාගාමි කෙනාටත් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ඒවනේ. නමුත් රූප රාග අරූප රාග චන්ද්‍රාගෙත් මාන උද්දච්ච අවිච්ඡා කියන ඒවා තියෙනවා. ඊළඟට මේ කර්මය ගැන නිතර නිතර හිතන්න. කර්මය තමයි තමන්ගේ දේ. කර්මය තමයි දායාදේ. කර්මය තමයි උප්පත් ස්ථානය. කර්මය තමයි ඥාතිය. කර්මය තමයි පිළිසරණ කියලා මම මේ කරන යහපත් හෝ අයහපත් කර්මයක් ඇද්ද ඒක මට දායාද හැටියට ලැබෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කිව්වේ මොකද මේ එහෙම සිහි කරනකොට යම් කායික දුස්චරිතයක් වාචසික දුස්චරිතයක් මානසික දුස්චරිතයක් ඇද්ද ඒක එක්ක මුලින්මනින්ම නැති වී යනවා නැත්තම් තුනී වෙනවා ඇයි ඒ එයා සිහි කරනවා නිතරම තමන්ගේ ක්‍රියාව පිළිබඳව. යමක් කරන්න කලින් කියන්න කලින් හිතන්න කලින් එයා බලනවා. එයා දන්නවා මේකේ විපාකය මට මා කරා එනවා. කියලා එයා යමක් දුක් විපාක පිණිස පවතිනවා නම් ඒව කරන්න නැඹුරු වෙන්නේ නැහැ. තේරුණාද? ආන්නේ අර්ථයෙන් තමයි කිව්වේ නිතර නිතර කර්මය ගැන සිහි කරන්න. මේක මේ මට මා කරා නැවත පැමිණෙනවා කියන එක. මට මතකයි අර වෛද්‍යවරයෙකුට මම මේ කාරණා ටික කියන්නේ ඉස්සර හරියට යාට කේන්ති යනවා. එයාගේ ස්ටාෆ් එක එක්ක. එයා වාට්ටුවට ඉද්දි බයයි ඔක්කොම. එයාට මේ මෙච්චරයි කියලා දුන්නේ. මොන තියෙන කෙනාට ඇති ඒක පොඩ්ඩ වුණා. ඉතින් ඒක කල්පනා කරලා දැන් කාලයක් ගිහිල්ලා මට හම්බුණා දැන් කේන්ති ගන්න ඇයි ඒ කියන්නේ බයින්නේ එයාට හිතනවලු දැන් මම කාටරි බැන්න කියන්නේ මටත් ආයේ ඒක රිටර්න් එක එනවා කියලා එයා සිහි කරනවා. ඒත් එයා දක්ෂ කෙනෙක්ද අදක්ෂ කෙනෙක්ද? දක්ෂයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් සිහි කරයි. ආර්ය ශ්‍රාවකයා නුවණින් හිතන්නේ කොහොමද? මේ මේ ජරාවටපත් වීම වයසට යෑම මට විතරක් උරුම දෙයක් නෙමෙයි. මට විතරක් කරන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ එහෙමනේ. ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. හිතෙනවද නැද්ද? නේද මින්ද? හ්ම් හිතනව නේද ඈ මම දන්නේ ඒක ඔයානේ කියන්නේ එයා එහෙම හිතන්නේ නෑ ආරි ශ්‍රාවකයා. එයා කල්පනා කරනවා මට විතරක් වෙන එකක් නෙමෙයි. හ්ම්. යම් තාක් සත්වයන් මේ ලෝකේ ඉපදුනාද. හ්ම්. මේ මෙලවින් යාමක් ත්‍ෘතියක් උපතක් ඇද්දේ සියලු සත්වයෝ ජරා ජීර්ණ වන ස්වභාවයෙන් යුක්තයි. මේක ඉක්මවලා නෑ කියලා එයා ඒ කාරණෙත් නිතර නෝනින් සිහි කරනවා. මොකද්ද? දැන් ඉස්සලා හිතනවා මම ජරා ජීවන වන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒක ඉක්මවලා ගිහිල්ලා නෑ. හැබැයි මේක මට විතරක් වෙන එකක් නෙමෙයි. උපන්නා වූ සියලු සත්වයන්ට උරුම දෙයක් කියලා. ඒක නෝනින් සීකරත් දෙයාට උපදිනවා කියනවා මොකද්ද? ලෞතුරු මාර්ගය. මොකද්ද ලෞතුරු මාර්ගය කියන්නේ? ඈ? ඔව්. නිවන් මඟ යාට උපදිනවා. එතකොට එයා මොකද කරන්නේ? මේ මාර්ගයේ සේවනය කරයි. නිකන් ඉඳලා හරියන්නේ භාවිත කරයි බහුල වශයෙන් ප්‍රගුණ කරයි. ඒ මාර්ගයේ සේවනය කරන භාවිත කරන බහුල වශයෙන් ප්‍රගුණ කරන ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වී යති. කෙලෙස් අනුසයෝ නැති වී යති. මොනවාද සංයෝජන කියලා කියන්නේ? සංයෝජන කියන්නේ මොනවටද? බැඳීම්. මේ බැඳීම් 10කින් තමයි අපි මේ සසරේ තහු වෙලා ඉන්නේ. ඒකට කියනවා දස සංයෝජන කියලා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග ඊළඟට රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච අවිජ්ජා කියන 10. ඒවට මොනවද කියන්නේ? දස සංයෝජන. ඒකට ඒවා ප්‍රහාණය වෙලා යනවා. කෙලෙස් අනුසය නැති වෙලා යනවා. කොහොම කෙනාටද? කොහොම කෙනාටද? ලෞතර මාර්ගයේ උපදින්නේ කොහොම කෙනාටද? ඈ දැන් ඕක හරියට කිව්වේ නැත්නම් ඔයාලා ගිහිල්ලා හිතන්නේ නෑ කොහොම කෙනාටද මේ මට විතරක් නෙමෙයි මේ ජරාවටපත් වෙන්නේ හ්ම් පන් යම් සත්වයක් ඇද්දේ ඔක්කොටම උරුමයි මේක කියලා නිතර නිතර නුවණින් මෙනෙහි කරන කෙනාට තමයි ලෞතර මාර්ගය උපදින්නේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒක සේවනය කරන්න ඕනේ. නැවත නැවත පුරුදු කරන්න ඕනේ. භාවිත කරන්න ඕනේ. බහුල වශයෙන් පුරුදු කරන්න ඕනේ. ප්‍රගුණ කරන්න ඕනේ. මේ දැන් මොකද්ද මේ ධර්මයේ සේවනය කරනවා කියන්නේ? ධර්මයේ හැසිරෙනවා කියන්නේ මොකද්ද? පුරුදු කරනවා කියන්නේ මොකද්ද? මම හිතන්නකො දැන් අපි අර පෞගිය කාලේ වැඩිපුර විතර්ක ගැන කතා කරානේ. දැන් අපි දන්නවනේ මේවා අකුසල් විතර්ක මේවා කුසල් විතර්ක කියලා. දන්නව නේද? එතකොට අපි පුරුදු කරන්න පටන් ගන්නවා එක දෙපැත්තට බෙදාගෙන අකුසලයක් නම් ආදීනව සිහි කරලා ප්‍රහාණය කරන්නත් කුසලයක් නම් ආනිසංස සිහි කරලා උපදවා ගන්නත් වැඩි දියුණු කරන්න. ඒකට කියනවා මොකද ධර්මයේ හැසිරෙනවා. එතකොට ඒක එතනින් නවත්තලා බෑ. භාවිතා කරන්න ඕනේ කියන්නේ. එකපාරක් කරලා හරියන්නේ නැහැ. බහුල වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. තේරුණාද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ මේ රෝග පීඩා වැළඳෙන ස්වභාවය මට විතරක් වෙන දෙයක් නෙමෙයි. යම් තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීමක් මෙලොවින් යාමක් චුතියක් උපතක් ඇද්දේ සියලු සත්වයෝ රෝගී වන ස්වභාවයෙන් යුක්තයි. ඒකෙන් නිදහස් වෙලා නැහැ කියලා නිතර නිතර නුවණින් මෙනෙහි කරන කල්හි අන්න එයාටත් ලෞතර මාර්ගයේ උපදිනවා. එතකොට එයා මොකද කරන්නේ? ඒක සේවනයේ මාර්ගයේ සේවනය කරලා භාවිතා කරලා බහුල වශයෙන් ප්‍රගුණ කරලා කටයුතු කරනකොට අර සංයෝජනය ප්‍රහාණය වෙලා යනවා. කෙලෙස් සංසයෝ නැති වෙලා යනවා. ඊළඟට ඊළඟ කාරණේ කියන්නේ මරණය තමයි තේරෙන විදිහට කියන්න. මට වෙයි ඔයාලට සාමාන්‍යයෙන් හිතන්න බැරි ඇයි මට විතරක් නිකන් නෙමෙයි මේක මැරෙනවා කියන කාරණේ මට විතරක් වෙන එකක් නෙමෙයි මේ උපන් සෑම සත්වයකට මුරුමයි ඕකනේ ඕකේ අර්ථය ඕක හිතා ගන්න බැයිද ඉතින් මේක හිතනවා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද නිතර නිතර නෝනින් සීකරන අන්න යාටත් ලෞතර මාර්ගයේ උපදිනවා උද්දසේ මාර්ගයේ සේවනය කරගෙන භාවිතා කරගෙන බහුල වශයෙන් ප්‍රගුණ කරගෙන යද්දී සංයෝජන නැති වෙනවා. කෙලෙස් සමුසය නැති වෙනවා. ඊළඟ එක හ්ම් උපදේයින් වෙන්නේම මට විතරක් උරුම දෙයක් නෙමෙයි. මේ ලෝකයේ යම් තාක් උපන් සත්වයක්ද ඒ සියලු දෙනාටම මේක උරුමයි කියලා නිතර නිතර නොනිසී කරනවා. ඊළඟ එක අපි කියන්නද අනේ මටමයි වෙන්නේ කියලා කර්මය තමයි කියලා කියනවා නේද? මේකනම් මොන කර්මයක්ද වන්ද? මටමයි වෙන්නේ. හිතන්න කියනවා එහෙම නෙමෙයි. මට විතරක් වෙන දෙයක් නෙමෙයි මේ කර්මය තමන්ගේ දේ කරගෙන දායාද කරගෙන උපත් ස්ථානය කරගෙන ඥාතියා කරගෙන පිට පිළිසරණ කරගෙන යම් කිසි කරන හොඳ හෝ නරක ක්‍රියාවක් විපාක දෙන්නේ මට විතරක් නෙමෙයි ලෝකේ හැමෝට මේ කරුම දෙයක් කියලා නිතර නිතර සිහි කරන්න කියනවා. අන්න එතකොට එයාට ලෞතුරු මාර්ගයේ උපදිනවා. එයා මේ මාර්ගයේ සේවනය කරනවා. සේවනය කරන භාවිතා කරනවා බහුල වශයෙන් ප්‍රගුණ කරන. එයාගේ සංයෝජනය ප්‍රහාණය වෙලා යනවා කෙලෙස් සංශය නැති වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ මේක අන්තිමටම මේ කොම මේ සූත්‍රයේම දැන් ගාථා කීපයකින් කියනවා. දැන්ටම බය වෙලා ඉඳි සමහරව. මේක සූත්‍රයක් තියෙනවා ගාථාවක් මේක අයිති වෙන්නේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ මොන එකටද බාන්න ඒක දැන් මේක දකිද්දිම මට හරි සතුටක් ඇති වුණා නේ මේ මේ ශාස්ත්‍ර ශාසනයේ මේ කොටසත් මේ අයිති දේශනාවන් කියලා. ඒ සතුට හරි උපකාරී වෙනවා අපිට ධර්මයේ හැසිරෙන්න. මොන කොටසටදයි තියෙන්නේ? සූත්‍රයක් තියෙනවා, ගාථාක් තියෙනවා. සූත්‍රයේ විස්තර කරලා ඒකේ අදහස කෙටියෙන් ගාථා වලින් තියෙනවා අන්තිමට. හරි කිව්වා මොකද? ගෙයිය. එහෙම එහෙම සූත්‍ර දිහා බලන්න පුරුදු වෙන්න. එහෙම හිතට සතුට වෙන්න. අපිට මේවා අහන්න හරි ලැබෙනවා. <laughs> පාඩම් නවංග ශාස්ත්‍ර ශාසනය දෙක අහන්න ගියොත් වෙලා නිත යනවා. ඒක කියද්දි කට්ටිය නිකන් සූත්‍රයකුත් තියෙනවා ගාථාවලනුත් කියද්දි එහෙම හරි එකක් ඔළුවේ තියෙන එක හොඳයි එක අතකට නැත්නම් ඒක දන්නෙත් නෑනේ දැන් තියෙන්නේ මොකද ඒක හොඳට මතක තියාගන්න කල්පනා කරන්නේ ආ මෙහෙම එකක් තියෙනවා මොකද්ද කියලානේ. ඉස්සර අපි එහෙමත් දැනගෙන හිටියද? නෑනේ. දියුනේ නේද ඔයාලා? ගාථා වලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මම මේක සිංහල තේරුම් කියන්නම්. රෝග හට ගන්නා ස්වභාවය ඇති, ජරා ජීර්ණ වන ස්වභාවය ඇති, මැරෙන ස්වභාවය ඇති මේ සත්වයෝ පෘථග්ජන සත්වයෝ එබඳුම් ඒ ඒ වගේම සත්වයන් දැකලා ඒ අය පිළිකුල් කරනවා. දැන් තමාත් වයසට යන ස්වභාවයෙන් යුක්තයි. තමාත් ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. තමාත් මැරෙන ස්වභාවයෙන් යුක්තයි. මේ හැබැයි තව වයසට ගිය කෙනෙක් දැකලා එයා පිළිකුල් කරනවා. තව ලෙඩ වෙච්ච කෙනෙක් දැකලා එයා පිළිකුල් කරනවා. තේරුණාද? නෑනේ. තේරුණා නෑනේ. තේරුණා. මෙබඳු ස්වභාවයෙන් යුතු සත්වයන් කෙරෙහි මම පිළිකුල් කොට දකින්නේ නම් මෙබඳු ස්වභාවයෙන්ම වාසය කරන මාහටේ ගැළපෙන දෙයක් නෙමෙයි. එයා කල්පනා කරනවා මේ අනිත් අය වයසට යනවා කිය කියා ඉඳලා හරියන්නේ නෑ. ඒක මට ගැළපෙන්නේ නෑ අයියේ. මාත් ඒ ගොඩේ තමයි මාත් වයසට යනවා, මාත් ලෙඩ වෙනවා, මාත් මැරෙනවා. ඉතින් එයා මේ මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ආරෝග්‍යයේද යෞවනයේද ජීවිතයේද යම් මත්වීමක් මදයක් ඇත්නම් මේක මේ මැඩ පවත්වාගෙන නෛෂ්ක්‍රම්‍ය නම් වූ උතුම් පැවිදි බව බියරහිත තැන ලෙස දැක්කෙන් භාගිතුන් වහන්සේ කියන්නේ මේ ඒ මාහට නිවන් අවබෝධ කිරීම පිණිස බලවත් පැතුමකුත් උත්සාහයකුත් වුණා. මේම හිත හිතපු එක බෝධිසත්වයන් වහන්සේට මොකක් වුණා කියලාද කියන්නේ? සත්‍ය අවබෝධයේ නිවන් අවබෝධයට බලවත් පැතුමකුත් උත්සාහයකුත් වුණා කියලා. දැම්මම ලාමක කාමයන් සේවනය කිරීමට නුසුදුස්සෙක්. බ්‍රහ්මචර්ය පිළිසරණ කොටගෙන ආපසු නොවැටෙන නිවන් මඟ යන්නේ. බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ කොච්චර බෝසතාණන් වහන්සේගේ ආශ්චර්ය කියන්නේ දැන් මේ අපිට කියලා දුන්නනේ දැන් මේක කිය දැන් අපිට භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නා. නමුත් බෝසතාණන් වහන්සේට කියලා දෙන්න කවුද හිටියේ? කවුරුත් නැහැ. අඩුම තරමේ මේ බෝසත් චරිතය දිහා බැලුවාම අපිට පේනවා නිතර නිතර දැකලත් නැහැ වයසට යන අය ලෙඩ වෙන අය මැරෙන අය. අනිත් එක මේ ගිහිගේ අතරින් අවුරුදු කීයේද? 29ද. ලෝකේ ඉන්න ලස්සනම කෙනා. ලෝකයට පු නිරෝගීමත්ම කෙනා. සිහි කරනවා. දැන් සමහරව අහනවා මේ ඒක වෙන්න පුළුවන් දෙයක්දයි වයසට යන අය දැකලා නැද්ද ඊට කලින් කියලා මේ සිද්ධාර්ථ කුමාර දැකලා තිබ්බා හැබැයි අර වයසේ කෙලවරට ගියපු අය දැකලා තිබ්බේ නෑ අයියේ ඒ අය අයින් කරලා තිබ්බේ නගරේ ඉතින් ඒක දැකලා ඇවිල්ලා කල්පනා කරන්න ගත්තා. දැන් මටත් මේක වෙනවා. පිය රජුරවන්ටත් පිය රජුරුවත් කවදාරි වාසයට යනවා. ඊළඟට යශෝදරාව දිහා බලන්න ගත්තා. කොච්චර ලස්සන රූපයක් වුණත් යශෝදරාවගෙත් කවදාහරි කෙස් සුදු වෙනවා. දත් වැටෙනවා, හමරැලි වැටෙනවා. කල්පනා කරන්න ගත්තා. ලෙඩ වෙච්ච කෙනෙක් දැක්ක දවසේ කල්පනා කරන්න ගත්තා. මලකඳක් දැක්ක දවසේ කල්පනා කරන්න ගත්තා. පැවිදිරුවක් දැක්ක දවසේ කල්පනා කරන්න ගත්තා. මටත් මෙහෙම වෙන්නේ නැත්තම් හොඳයි. මෙවන් නිදහස් වෙන මාර්ගයක් හොයාගන්න කියලා. තේරුණාද? ඉතින් බාගිත් බලන්න බෑ. බාගිතුන් වහන්සේ කියනවා මේ මම කල්පනා කරාලු මමත් ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳලා තව ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ගැන පිළිකුලෙන් බලන එක මට හරි ගැලපෙන්නේ නැහැ. මමත් රෝගී වෙන ස්වභාවයෙන් යුක්තව ඉඳලා තව රෝගියෙක් ගැන එහෙම බලන එක මට ගැලපෙන්නේ නැහැ. මේ මමත් මරණ ස්වභාවයෙන් ඉඳලා තව කෙනෙක් ගැන එහෙම පිළිකුලෙන් බලන එක මට ගැලපෙන්නේ නැහැ කියලා කල්පනා කරලා මේ ආරෝග්‍යයේද යෞවනයේද ජීවිතයේද යම් මත් බවක් ඇතනම් ඒ සියලු මත්වීම් මැඩගෙන නයිස්ක්‍රම නම් උතුම් පැවිදි බව බිය රහිත තැන ලෙස දැක්කෙමි. මම දකින්න පුළුවන් උනේ මොකක් නිසාද? සතර පෙරනිමිති දැක්කා සහ ඒවා නුවණින් ඒ ගැන නුවණින් කල්පනා කරපු නිසා. දැන් අපි දැකලා නැද්ද මේ පෙර නිමිති? ඈ සංසාරේ අපි කොච්චර දැකලා ඇද්ද? දැන් ඒ ඒ ඒ ජීවිතයේදී උනත් සිද්ධාර්ථ කුමාරයා විතරනේ කල්පනා කරේ. අනිත් අය කරේ මොකද්ද? ඒවා හංගන්න හදපේ. ඇයි ඉතින් බෝසතාණන් වහන්සේගේ ආශ්චර්ය උන්වහන්සේ ඒකටනේ ආවේ. සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ඒක ලෝකෙ කිසි කෙනෙකුට හංගන්න බෑ. දෙවිවරු විසින් හරි පෙන්නනවා. ඉතින් අපිටත් මේවා දකින්න හම්බෙනවා. ඒකයි මම කිව්වේ අපි දැකලා ඔය හිටියොත් අපිට මේවා සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? නුවණින් මේවා ගැන හිතන්න ඕනේ, කල්පනා කරන්න. සාමාන්‍යයෙන් පෙරවිච්ච කෙනෙක් දැක්කාම අපිට හිතෙන්න පුළුවන් අනේ මට එහෙම ප්‍රශ්නයක් නෑනි කියලා. එහෙම හිතන එක මෝඩකමක්. ඇයි ඒ? මේ කයත් ඒ වගේ තමයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මෙන්න මේ යෞවන මදය ආරෝග්‍ය මදය ජීවිත මදය චන්දරාගේ ඊළඟට තමන්ගේ ක්‍රියාව ගැන හිතන්නේ නැති එක කල්පනා කරන්නේ නැති නිසා මොකද කරන්නේ සත්වයෝ කායික දුස්චර්යය දෙනවා වාචසික දුස්චරිතයේ යෙදෙනවා. මානසික දුස්චරිතයේ යෙදෙනවා. හැබැයි මෙන්න මේ විදිහට යමෙක් සිහි කරනවා නම් නිතර නිතර අන්නේ යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය ඊළඟට ප්‍රියදේ කෙරේ තියෙන චන්දරාගය තමන්ගේ ක්‍රියාව පිළිබඳව යා සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. එයාගේ අම්මා යවුන මදයක් තිබ්බනම් ඒක එක්ක සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා නැත්තම් තුනී වෙනවා. ආරෝග්‍ය මදයක් තිබ්බනම් සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා නැත්තම් තුනී වෙනවා. ජීවිත මදයක් තිබ්බනම් සම්පූර්ණයෙන්ම දුර වෙනවා නැත්තම් තුනී වෙනවා. ප්‍රියදේ කෙරේ චන්ද්‍රාගයක් තිබ්බනම් සම්පූර්ණයෙන්ම දුර වෙනවා නැත්තම් තුනී වෙනවා. ඊළඟට තමන්ගේ ක්‍රියාව ගැන එයා හරි පරිස්සමින් තමයි කටයුතු කරන්න. තේරුණාද? මොනවාද ඒ කාරණා පහ නිතර නිතර සිහි කළ යුතු? යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මොනවාද ඒ කාරණා පහ? ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ඊළඟට රෝගී වන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ඊළඟට මරණය ඊළඟට ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙන කෙනෙක් ඊළඟට කර්මය දායාද කරගත්තේ කර්මය ඥාතියා කරගත්ත පිහිට පිළිසරණ කරගත්ත කෙනෙක් මේ ඊළඟට මං කරන යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් ක්‍රියාවක් ඇද්ද ඒකේ විපාකයේ දායාද හැටියට ලැබෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කියලා කිව්වා. මොකද්ද මේ සූත්‍ර දේශනාව? තාන සූත්‍රය. මොන කොටසෙදි තියෙන්නේ අංගුත්තර නිකායේ <coughs> පංචක නිපාතේ තුන්වෙනි පොත් වහන්සේගේ. දැන් මේ දේශනාව නැවත නැවත සිහි කරගන්න ආයෙත් ගිහිල්ලා පොත පුළුවන් නම් හොයාගෙන කියවන්න කියවලා ඕක හොඳට <coughs> සාරාංශයක් හැටියට හිතට ගන්න. අරගෙන පුරුදු පුහුණු කරන්න. එතකොට අපිටත් පුළුවන් අපේ ජීවිතයේ අපි දුකට ඇදලා දාන මේ ආරෝග්‍ය මද යෞවන මද ජීවිත මද ආදී මේ දේවල් දුරු කරලා දාන්න <clears throat> ලෞතර නිවන් මඟ උපදවා ගන්න. ඒ මාර්ගයේ සේවනය කරන්න. ඊළඟට මේ මාර්ගයේ භාවිතා කරන්න බහුල වශයෙන් ප්‍රගුණ කරන්න. ඒ හේතුවෙන් සංයෝජන ප්‍රහාණය කරලා දාන්න. කෙලෙස් අනුශය නැති කරලා දාන්න අපිටත් පුළුවන් මේ දේශනාව ජීවිතයට ගලපා ගත්තා. මේ සඳහා ඔබ සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය පුණ්‍ය ධර්මයන් හේතු ආසනාව වේවා කියලා ආශිර්වාද කරනවා